ධර්මානුශාසනාව අද දේශකයන්න් වහන්සේ දිවුලපිටිය බරවාවිල ශ්‍රී අබිනවරාමාධිපති රාජකීය පඬිත ශාස්ත්‍රවේදී පූජ්‍යපාද හෙන්දුවාවේ ධම්මදීප ස්වාමින්ත්‍රයන්න් වහන්සේ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 ගෞරවනීය පූජනීය ස්වාමින්ද්‍රයන් වහන්සේලාගෙන් අවසරයි පින්වත් මෙහෙණින් වහන්ස ධර්ම ශ්‍රවණාබිලාෂීව සිටින බෝසත් සත්පුරුෂ පින්වත්නි අද දවසේ ඔබ සමග සාකච්ඡා කරන්නට මට ලැබී තිබෙන මාතෘකාව සංයුක්ත නිකායේ සඝාත වග්ගයේ බ්‍රාහ්මණ සංයුක්තයේ එන බහුදීතු සූත්‍රය හැමදෙනාගේම ජීවිතවලට ඊටාම සමීප කතාවක් කියවෙන සූත්‍රයක් බහුදීතු සූත්‍රය බහුදීතු කියන වචනේ තේරුම බොහෝ දූවරු කියන අදහස දුවලා ගොඩාක් කියන අදහසනේ මොකද්ද මෙහෙම නමක් යෙදුවේ මේ සූත්‍රයට බෝසත් පින්වත්නි මේ සූත්‍රය දේශනා කරේ භාරද්වාජ වංශික බමුණෙකුට. දැන් පින්වත් ඔබ දන්නවනේ මේ සංයුක්ත නිකායේ තියෙන කුඩා කුඩා සූත්‍ර දේශනා පෙළගස්වල තියෙන පිළිවෙලක් තිබෙනවා. බ්‍රාහ්මණ සංයුක්තය, දේවතා සංයුක්තය ආදී වශයෙන් විවිධ අනුමාත්‍රිකා ඔස්සේ මෙම සූත්‍ර දේශනා පෙළගස්වා තිබෙනවා. දේවතා සංයුක්තයේ තිබෙන්නේ දෙවියන් උදෙසා කළ සූත්‍ර දේශනා. බ්‍රාහ්මණ සංයුක්තයේ තිබෙන්නේ බ්‍රාහ්මණයින් වෙනුවෙන් කරපු සූත්‍ර දේශනා. දැන් මෙම බහුදීතු සූත්‍රයත් බ්‍රාහ්මණයින් වෙනුවෙන් එක්තරා බ්‍රාහ්මණයෙක් වෙනුවෙන් කරපු දේශනාවක්. භාරද්වාජ වංශික බමුණෙක්. භාරද්වාජ කියන්නේ ලොකු පෙළපතක් ඒ වාසගමක් මේ භාරද්වාජ වංශයෙන් එන බමුණෙකු වෙනුවෙන් තමයි බුදුරජාණන් වහන්සේ මෙම සූත්‍රය දේශනා කළේ බහුදීතු සූත්‍රය හරි ලස්සන කතාවක් කියවෙන්නේ බෝසත් වින්වත්නි අපි ඉස්සර වෙලාම අහමුද මෙම බහුදීතු සූත්‍රය දේශනා කරන්නට මුල් වෙච්ච පසුබිම ඔන්න අපේ බුදුරජාණන් වහන්සේ දවසක් කොසල් දනව්වේ වනාන්තරයක රාත්‍රිය පහන් කළා. බුදුවරේක් ඇයි වනාන්තරයක රාත්‍රිය පහන් කරන්නේ අරතරන් දැවැන්ත වෙහෙර විහාර තිබියදී ඒ බුදුවරුන්ගේ හැටිනේ බෝසත් පින්වත්නි බුදුරජාණන් වහන්සේලා එක තැනකට මනසින් ඇලිලා නැහැ. උන්වහන්සේට දිනක දෙවුරම් වෙහෙරේ අදි සුකෝපභෝගීව සකස් කරලා පිළිගන්වපු සුගන්ධ කුටියේ වැඩ ඉන්නත් පුළුවන්. තව දිනයක ඊතා කටුක වනාන්තරයක දෙවෙන්ත ගසක් යට ගල් තලාවක ගල් ලෙනක වැලි තලාවක වුණත් ඊතා සුවසේ සැතපෙන්නට පුළුවන්. මේ කියන දවසේ කොසල් දනව්වේ මහවණයක රාත්‍රිය පහන් කළා. උන්වහන්සේ පසුදින අලුයම අවදි වී සමවත් සුවයට සමවැදී වැඩෙද්දී දකින්න වනාන්තරයේ ගිනි එලියක් යනවා. කවුද මේ ගිනි එලියක් අරන් යන්නේ? උන්වහන්සේ විපරම් කරලා බලනවා මේ කවුද? කවුරුන් හෝ හුලුවත්තක් පත්තු කරගෙන මේ වනාන්තරයේ ඇවිදිනවා. උන්වහන්සේ කතා කරන ඔහුට ඔහු තමයි මේ භාරද්වාජ වංශික බමුණා. ඉස්සර කාලේ උන්වහන්සේ සමග හේතවත්කම් තිබිච්ච පරණ දන්න කියන කෙනෙක්. භාරද්වාජ වංශික බමුණා. ඔහු අඳුරගත්තා. ත්‍රජානන් වහන්සේ ඔහු ඔහුගෙන් අහනවා භාරද්වාජ මොකද මේ වනාන්තරේ මේ වෙලාවේ ස්වාමීනි ප්‍රශ්න ස්වාමීනි ස්වාමින් වහන්සේලා හමු වුණාම මේ බණහන ඔය ඇත්තොත් ඔබේ ප්‍රශ්න කියනවා ඇති. හරි විශ්වාසයෙන් හාමුදුරුවන්ට ප්‍රශ්න කියන්න පුළුවන්නේ. උන්වහන්සේලා මොකක් හරි ධර්මානුකූල විසඳුමක් දෙනවනේ. නිකන් නිකරුණේ මිනිස්සුන්ට ප්‍රශ්න කියන්න බයයි. අපේ ප්‍රශ්න කිව්වහම මිනිස්සු එනවා අයුතු ප්‍රයෝජන ගන්න. ඉතින් ඒ නිසා කවුරුවත් ලේසියෙන් කෙනෙකුට ප්‍රශ්න කියන්නේ නැහැ. හැබැයි කල්යාණ මිත්‍ර ස්වාමින් වහන්සේ කෙනෙකුට ප්‍රශ්නයක් කිව්වහම හිත නිවෙනවා. විතරක් නෙමෙයි උන්වහන්සේගෙන් ධර්මානුකූල උත්තරයක් විසඳුමක් අපේ ප්‍රශ්නෙට සහ ගැටලුවට ලැබේවි කියලා බලාපොරොත්තුවක් තියෙනවා. මේ ಭಾರದ್ವಾಜ වංශික බමුණට මේ සැරේ හම්බුනේ ප්‍රශ්න කියන්න එසේ මෙසේ කෙනෙක් නෙවෙයිනේ අපේ බුදුරජාණන් වහන්සේ. ඉතින් ඔහු හිතේ හැටියට තියෙන ප්‍රශ්න කියනවා. ස්වාමීනි ප්‍රශ්න ඉවරයක් නැහැ. මම මේ වනාන්තරයේ දවස් 6ක් තිස්සේ ස්වාමීනි මේ එළි වෙන්නේ 7 වෙනි දවසට. ඉතින් බුදුරජාණන් වහන්සේ විමසනවා භාරද්වාජ ඔබට දරු පවුලක් ඉන්නවා. ගෙයක් දොරක් තියෙනවා. ඉතින් මොනවද මේ වනාන්තරේ කරන්නේ? ස්වාමීනි, හරක් ටික නැති වෙලා. මම ගොවියෙක්නේ. ඉස්සර මහා වංශවත් බමුණෙක් වුණාට දැන් ගොවියෙක් ස්වාමීනි. අහන්නකෝ ස්වාමීනි මගේ කතාව. කිරිහරක් සහ මීහරක්. ওই කට්ටිය තමයි මගේ එකම පිළිසරණ. ගොවිතැන් කරන්න, කිරිහරක්ගෙන් කිරි ගන්න ඒවා විකුණන්න. ඒව තමයි මගේ ආදායම් මාර්ග ස්වාමීනි. මේ ළඟකදී මීට දින 7කට කලින් ওই හරක් ටික නැති වුණා ස්වාමීනි. ගාල කඩාගෙන කොහෙදෝ ගිහිල්ලා මම මේ හොයාගෙන හොයාගෙන යන ගමන් හත් වෙනි දිනට එළියුනේ ඔබ වහන්සේට හමු වුණේ එතනදී. ආ, ඕකද ප්‍රශ්නේ. අනේ නෑ ස්වාමීනි. තව ප්‍රශ්න තියෙනවා. මොනවද? ස්වාමීනි මට දුවලා හත් දෙනෙක් හිටියානේ. ඒක පුතෙක්වත් නෑ. දූවරු විතරයි. හතක් තුවලා හතක් හදාගන්න එක කොච්චර ප්‍රශ්නයක්ද නේද? හැබැයි භාරද්වාජ වංශික බමුණ කියනවා ස්වාමීනි මම සුදුසු කාලෙදී ඒ දුවලා හත් දෙනාම විවාහ කරලා දුන්නා. එහෙනම් ප්‍රශ්නයක් නැහනේ. නැත්නම් මොකද ස්වාමීනි? දුවලා දුන්නේ මම දෑවැදිත් එක්ක. බොහොම ගෞරවණීයව. හැබැයි ස්වාමීනි මන් දන්නේ කාගේ කරුමේද මගේ දුවලගේ කරුමේද ඒ දුවල විවාහ කරගත්ත දරුවන්ගේ කරුමේද මගේ දුවල හත් දෙනාගෙම ස්වාමි පුත්‍රයන් ස්වාමියන් හත් දෙනාම වයස අනුපිළිවෙලට මැරිලා ගියා එක එක හේතු වලින් මැරුණා ස්වාමීනි මගේ දුවල හත් දෙනාම වැන්දබුවන් බවට පත් වුණා මම බොහෝ දේවල් කරන්න පුළුවන් බල සම්පන්න බමුණෙක් ඒ කාලේ ඉතින් මම පුළුවන් විදියට මගේ දුවලට බැලුවා. ස්වාමීන් ඉතින් හැමදේම හැමදාම එක විදිහටම තියෙන්නේ මගේ ආර්ථිකය පිරිහුණා. සල්ලි නැති වුණා. මම දුවලට දෙන උදව් අඩු වෙනකොට ඒ ඇගේ නඩත්තුවට මෙහෙන් යවන සල්ලි අඩු වෙනකොට දුවලට වෙනස්කම් කරන්න ගත්තා. කවුද වෙනස්කම් කරන්නේ? ඒ දුවලගේ නැන්දා මාමලා. අන්තිමට මම බින්දුවටම වැටුණා ස්වාමීනි මගෙන් දෙයක් නොලැබෙනකොට මගේ දුවලගේ නැන්දමාමලා දුවලව මට ආපහු හරවලා එව්වා දැන් ඉතින් මෙහි ඉඳලා වැඩක් නැහැ කියලා මං වෙත එව්වා ස්වාමීනි වැන්දපු දූවරු හත් දෙනෙක් විතරක් නෙමෙයි දුවලා ආපහු එනකොට එක්කෙනා දෙන්න තුන් දෙනා වශයෙන් දරුවෝ 21 දෙනෙක් එක්ක ආවේ කොහමද දැන් මේ වයසක මිනිස්යාගේ හිස මත තියෙන බර ඔහු කියනවා ස්වාමීනි මමයි මගේ බිරිඳයි දුවලා හත් දෙනයි දරුවෝ 21යි ඔක්කොම 30ක් විතර ස්වාමීනි මම විතරයි උපයන්නේ ඉතින් මට ওই කිරිහරක්ගෙන් මීහරක්ගෙන් ලැබෙන ආදායම මදි හින්දා මම පොඩි වගාවක් පටන් ගත්තා ඒ මොනවද ස්වාමීනි තල හිටවනවා ඉතින් ස්වාමීනි මේ ළඟකදී ඉඳලා තල හේනට පණු උවදුරක් බෝ වෙලා. පලිබෝධහානි පණුව විනාශ කරනවා හේනම. මේ ළඟදී අපේ රටෙත් ගොවියන්ට එහෙම පණුව දුරකින් ලොකු හානියාවනේ. අනේ මිනිස්සු කොච්චර දුක් විඳද? සමහර වෙලාවට අපි දැක්කා අන්තර්ජාලයේ සමාජ මාධ්‍යවල Facebook එකේ ඒවා විහිළුවට අරගෙන සේන අදලඹු වගේ කතාව දන්නවද ඒ ප්‍රශ්න වලට මූණ දීපු මිනිස්සු කොයිතරම් දුක් විඳද කියලා. ඉන්න ඉඩම උකස් කරලා සල්ලි ටිකක් අරගෙන බඩේරිගු හිටවන්නේ. මුළු යායම පණුව විනාශ කළාම මේ මිනිස්සුන්ට ජීවිතේ පිළිබඳ කිසිම බලාපොරොත්තුවක් නැහැ. සංවේදී වෙන්න මේ රටේ දුක් විඳින මිනිස්සුන්ගේ ප්‍රශ්නවලට අපේ රටේ මහ ජනතාව ප්‍රශ්නේ ආවේ රජරට මිනිස්සුන්ට නම් ප්‍රශ්නේ ආවේ දකුණේ මිනිස්සුන්ට නම් කොළඹ අයගේ හිත උණුවේ නෝනා. අපි කන්නේ මේ මිනිස්සු වගා කරන දේවල්. අපිට කන්නයි ඒගොල්ලෝ වගා කරන්නේ. වීගොවියගේ ප්‍රශ්න වලට සංවේදී වෙන්න ඕනා. කුෂිකර්ම ඇමතිතුමා විතරක් නෙමෙයි. ඇයි බත් කන අපි සංවේදී වෙන්න ඕනේ නැද්ද? අනිත් අයගේ ප්‍රශ්න වලට සංවේදී වෙන්න. උතුරේ මිනිස්සුන්ගේ ප්‍රශ්න වලට දකුණේ අය සංවේදී වෙන්න. දකුණේ අයගේ ප්‍රශ්න වලට කුරුණ ඇගලා අය සංවේදී වෙන්න. කුරුණෑගල මිනිස්සුන්ගේ ප්‍රශ්න වලට කොළඹ අය සංවේදී වෙන්න මේ ඔක්කොම අපේ මිනිස්සු. ඉතින් ආන් එහෙම ලොකු ප්‍රශ්නයක් භාරද්වාජ වංශික බමුණටත් ආවේ. තලහේනම විනාශයි. ස්වාමීනි බලන්නකෝ බලාපොරොත්තුවක් තියාගන්නේ කොහොමද? ඔය ඔක්කොම නැති වෙනකොට මම්මගේ දරුවන්ට කන්න දෙන්නේ කොහොමද ස්වාමීනි? ඉතුරු කරගත්ත දෙයක් නැද්ද? තියෙනවා ස්වාමීනි. අටුවක දාලා ගිය කන්නේ තල ටික ගබඩා කරලා තියෙනවා. හැබැයි තල අටුවේ මීයෝ පිනුම් ගහනවා ස්වාමීනි. මුළු අටුවම විනාශ කරනවා. තලත් කනවා අටුවත් කනවා. මං කොහොමද මේ වයසක මිනිහා ඔව්ෙන් බේරගන්නේ ඔය මගේ ඉතුරු කරපු දේවල්. ඒවා එහෙම වෙනකොට ස්වාමීනි මගේ ආර්ථිකය පල්ලෙහාට වැටෙනකොට මට ලැබෙන ආදරය අඩු වෙනවා. හුඟක් වෙලාවට හැමෝටම මාව වටින්නේ දෙයක් තියෙනකන් විතරයි. බලන්නකෝ ඇත්තනේ ඕවා අදත් එකයි එදත් එකයි. කවදාවත් එහෙම වෙන්න එපා ගෙවල් වල නම්. මහත්යාගේ රස්සාව නැති වෙනකොට දෙන ආදරය අඩු කරන්න එපා. එදාට තමයි වැඩියෙන් ආදරය වෙන්න ඕන. හුඟක් මිනිස්සුන්ට ජීවිත එපා වෙනවා එතකොට. තාත්තගේ රස්සාව නැති වෙලා වෙනදා දීපු සල්ලි දෙන්න බැරි වෙනකොට තාත්තගේ වටිනාකම දරුවන්ගේ හිත් වලින් අඩු වෙනවනම්. ඒක හැබැයි පියසෙනෙහසක් නෙමෙයි. ඒ දරුවෝ ඇත්තටම දෙමව්පියන්ට නෙමෙයි ආදරේ සල්ලිවලට. එහෙම වෙන්න එපා. තාත්තා අම්මා නැතිබරි වෙච්ච වෙලාවට දරුවෝ ඒගොල්ලන්ට හයියක් වෙන්න ඕන. සමහර දරුවෝ දෙමව්පියන් ළඟට ගිහිල්ලා කතා කරන්නේ තාත්තේ කියන්නේ සල්ලි එල්ලන්න. තාත්තේ හොඳින්ද ඔයා? තාත්තේ ඔයාට වැඩ කරන තැන කරදරද? තාත්තේ බස් එකේ ඉන්න අමාරුද? තාත්තගේ අර ඒ දවස්වල තිබ්බ කොන් දෙකක්ම තාම එහෙමද? ආශාවකට ළමයි අහන්නේ සමහර ගෙවල් වල. හැබැයි මාසේ අන්තිමට තාත්තේ ක්ලාස් ෆීස් සල්ලි ගන්න තමයි තාත්තා ළඟට යන්නේ. භාරද්වාජ බමුණා කියනවා ස්වාමීනි දැන් එහෙම දෙන්න සල්ලි නැහැ. දැන් එහෙම සලකන්න බෑ. මට නැති බැරි වෙනකොට ස්වාමීනි ආදරෙත් අඩු වෙනවනේ. දැන් මගේ නෝන මහත්තයා වෙනම නිදාගන්නේ මම එතන බිම නිදාගන්නේ. ඔන්න බලන්නකෝ කාට කාටත් අන්තිමට වෙන්නේ ওই ටික තමයි. භාරද්වාජ බමුණ කියනවා ස්වාමීනි බිම නිදාගන්න එක සැපයි මට. ඒ වුණාට බිම නිදාගන්න පම්පැදුරට මකුණොබෝ වෙලා ස්වාමීනි නිදාගත්ත වෙලේ ඉඳලා මකුණු කනවා. මේ අහගෙන ඉන්න බෝසත් පින්වතුන්ට ඔබට මේක අහනකොට හිනහත්යයි. හැබැයි මේ මිනිහෙකුට වෙන්න පුළුවන් දේවල් මේක ඕනේ මිනිස්සෙකුට වෙන්න පුළුවන්. රජෙක් වගේ හිටපු මිනිහෙක් පැදුරට වැටෙන්න පුළුවන්. අන්තිමට පැදුරක් නැති වෙන්න පුළුවන්. ඒක එදත් එහෙමයි, අදත් එහෙමයි. එහෙම වුණාම කොහොමද ඒකට මූණ දෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළ ඒ නිසා දිගටම අහලා බලන්න. ඔබට උනත් මෙහෙම වෙන්න පුළුවන්. පැදුරේ මකුණු කනවා ස්වාමීනි. ඔන්න ඔය මකුණු කාලම පුරුදු වෙලා පාන්දර වෙනකොට නිින්ද යනවා. හැබැයි වැඩි වෙලා නෙමෙයි. මොකද මේ භාරද්වාජ බමුණ කියනවා ස්වාමීනි මගේ බිරිඳ පාන්දර වෙනකොට මට හැරවනවා. නිකන් නෙමෙයි. එයා ඇඳේ ඉඳලා මට පයින් ගහලා හැරවන්නේ. ඇයි එහෙම හැරවන්නේ? මේ දරුවෝ ඉන්නවා මේ දරුවන්ට කන්න දෙන්න ඕනේ බුදියගෙන ඉඳලා හරියන්නේ පිරිමියෙක් නේද ගිහිල්ලා හම්බ කරනවා අනේ අර වයසක මිනිස්සයාට බැනලා හැරවන්නේ පයින් ගහලා හැරවන්නේ ඔහු කියනවා මොනවා කරන්නද ස්වාමීනි ඒ කියන කතාවත් ඇත්තනේ මේ දරුවන්ට කන්න දෙන්න එපයි මං ඉතින් ඉස්සරහ දොරෙන් එලි බහැලා හැමදාම හිස් හිස් බඩ යනවා මුදල් හොයන්න රස්සාවක් කරන්න අනේ ස්වාමීනි එක දවසක් මං එළියට යන්න හදනකොට කඩු තියාගෙන පොළු තියාගෙන මං එනකම් බලන් ඉන්නවා ණයකාරයෝ. ඒ මොකද? මං ණයට ගත්ත අය ස්වාමීනි. ඔන්න පේනවා නේද? බෝසත් පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කළා මිනිස්සෙකුට සැපෙන් ඉන්න ඕන නම් අත්තිසුඛ අනනසුඛ භෝගසුඛ ආ මොකද්ද අනනසුඛ කියන්නේ ණය නැතිකම ණය ගන්න එක නම් හරී ලේසි දැන් මේ ධර්මදේශනා ශ්‍රවණය කරන ඔබ දන්නවා ඉස්සර ණයක් ගන්න ගෙවල් ගානේ ගිහිල්ලා මුදලාලිලා ගාව ඔළුව කහ කහ බැගෑපත් වෙන්න ඕනේ. හැබැයි දැන් එහෙම නෑ. ණය දෙන්නද කියලා ගෙදරට ඇවිල්ලා අහනවා. ගන්න එක ලේසි. ලයිට් බිලේ කොපියයි, අයිඩෙන්ටි කාඩ් එකේ කොපියයි, අස්සම් කරන්න දෙන්නෙකුයි හිටියා නම් ලස්ස පහක් හරි දීලා යනවා. මිනිස්සු ණය ගන්නවා. බලන්න රටට වෙලා තියෙන දේ රටේ ණය ගැන අපි කතා කරන්නේ නැහැ. හැබැයි මිනිස්සු තනි තනියම ගත්ත ණය පොඩි පොඩි පොඩි පොඩි காரணාවලටත් ණය ගන්නවා. මේ බණහන බෝසත් පින්වත්නි පුළුවන් තරම් ණය නොවී ඉන්න. පුළුවන් තරම්. ණය නොවීම ඉන්න පුළුවන් නම් හොඳයි. අවුරුද්ද ලං වෙනකොට අවුරුදු කන්නේ කොහොමද? ඒකටත් ගන්නවා ණයක්. දෙසැම්බර් කිට්ටු වෙනකොට කතරගම යන්නේ කොහොමද? ඒකටත් ගන්නවා ණයක්. ඉතින් ලක්ෂේ හමාර ණය ගන්නවා. ගෙවන්නේ කොහොමද? අන්තිමට වාරික ටික එකතු කරලා ගත්තාම මාසේ ආදායම මදි ගෙවන්න. ණය ගෙවනවා විතරද ජීවිතය කියන්නේ? කන්නේ බොන්නේ නැද්ද? ලෙඩට දුකට කීයක් හරි අරන් තියාගන්න ඕනේ නැද්ද? ළමයිට උගන්වන්නේ නැද්ද? එදිනදා වියදම් කරගන්නේ නැද්ද? මුළු පඩියටම වඩා ණය වෙලා. ණයට බඩු ගෙනල්ලා ගෙවන්න හරීම අවාසනාවක් මේක. අපි ජීවත් වෙන්න ඕනේ අපේ ආර්ථිකයට ගැලපෙන්න පින්වත්නි. ලෝකෙ වේගෙන් ඉස්සරහට යනවා තමයි. හැබැයි ওই වේගෙන් ඉස්සරහට යන ලෝකෙත් එක්ක ඔබ දුවන්න ඕනේ ඔබට දරා ගන්න පුළුවන් වේගෙන්. ඔබට දරා ගන්න බැරි වේගකින් ඔබ අනිත් අය දිහා බලාගෙන දුවන්න ගියොත් ඔබට වෙන්නේ අතරමඟ විනාශ වෙන්න. ජිරාෆ්ව දැකලා තියෙනව නේද? ජිරාෆ් කෙනෙක් බහිනවා වැවකට. වැවකට ලොකු ජලාශයකට බැහැලා බෙල්ල ළඟට ජිරාෆ්ගේ ඔළුව ගාවට එනකන් වතුර ගිලෙනවා. බොහොම සතුටින් නානවා. මොකද ජිරාෆ්ගේ බෙල්ලම අඩි 12ක් විතර දිගට තියෙනවනේ. ඉතින් එයා ගැඹුරු වතුරේ බැහැලා නානවා. නාන ගමන් අර වැව අයිනෙන් යන අනිත් සත්තුන්ට කතා කරලා කියනවා යාළුවනේ වැඩි ගැඹුරක් නැහැ ඔළුව උඩ තියෙන්නේ එන්න නාන්න දැන් ඒක බලලා අනික් සත්තු බැස්සොත් එහෙම ගඟට වැවට මොකද වෙන්නේ? ඒක දැකලා වලහෙක් බහිනවා වැවට. ජිරාෆ්ගේ ඔළුව නම් උඩ තමයි තියෙන්නේ. වලහට මොකද වෙන්නේ? ගිලිලා මැරෙනවා. නේද? ඒක දැකලා මීහරකෙක් බහිනවා වැවට. එතකොට මොකද වෙන්නේ? ජිරාෆ්ගේ ඔළුව නම් උඩ තියෙන්නේ. මීහරකට මොකද වෙන්නේ? ගිලිලා මැරෙනවා. ඔබේ සමාජයේ ඔබේ යාළුවෝ අතර ඉන්නවා ඒ වගේ දරා ගන්න පුළුවන් මිනිස්සු. එයාලා වාහන ගෙන්නේ එයාලට ආදායමක් තියෙන නිසා. එයාලා ඔහොම අඳින්නේ එයාලට ආදායම් තියෙන නිසා. ඔය සතිය ගානේ විනෝද ගමන් යන්නේ එයාලට පුළුවන් ඉඳා. ජිරාෆ්ට පුළුවන් ඉඳා තමයි ජිරාෆ් එච්චර ගැඹුරු වතුරේ බහින්නේ. අපිට බෑනේ. අපිට බැරි වගේ තේරුම් අරගෙන ඉන්න ඕනේ. මට බෑ මට බෑ කියන්න කියලා නෙමෙයි ධම්මදීප හාමුදුරුව කියන්නේ. පුළුවන් තරම තේරුම් අරගෙන ඉන්න. කඩුල්ලේ තරම දැනගෙන කද බඳිනු නේද? අහලා තේරවනේ. ඇඟිල්ලේ දරබට ඉදිබෙන්න. අන්න වෙන උපදේශයක් ඕනේ නෑ. අපිට පුළුවන් තරමට තමයි අපි වේගය ගන්න ඕන. ඉතින් ණය වෙන්න එපා. පොඩි දෙයකටත් ණය වෙන්න එපා. දරුවන්ගේ උත්සවවලින් ණය වෙන්න එපා. දරුවෙක් වැඩි විය පැමිණුණාට පස්සේ රටේ තියෙන ආයතන වලින් ණය අරගෙන ඔබ බොරුවට අමාරුව වැටෙන්න එපා පින්වත්නි. දරුවෙක් වැඩි විය පැමිණුණා කියන්නේ රටටම අඬබෙර ගන්න දෙයක් නෙමෙයි. චාරිත්‍ර වාරිත්‍ර කරන්න. පවුලේ වැඩිහිටියෝ ගෙන්නලා දරුවට ආශිර්වාද කරන්න. පන්සලට ගිහිල්ලා බෝධි පූජාවක් තියන්න. තියෙනවා නම් පුංචි රත්තරන් ආභරණයක් හදලා පළඳවලා කියන්න ඔයාව අපිට ගොඩාක් වටිනවා මේ රත්තරන් වලට වැඩිය වටිනවා දුවේ අපේ පවුලේ ගෞරවය ඔයා. අපේ පවුලේ ඔටුන්න ඔයා. හැමදාම මේ ගෞරවය රැකගන්න. වැරදි වැඩක් කරන්න එපා. ඔයාගේ தත්ත්වේ පහත හෙලා ගන්න එපා. ඔයා තමයි අපේ පවුලේ වටිනම දේ කිරිකලයක් වගේ. මේ කිරිකලේ බිඳ ගන්න එපා. ඒ ගෞරවය දෙන්න. ඒ වටිනාකම දීලා දුවට ආශිර්වාද කරන්න. ස්වාමින් වහන්සේට කියලා පිරිත් නූල් බඳවන්න. පවුලේ වැඩිහිටියෝ එකතු වෙලා ඔළුව අත ගාලා සෙත් පතන්න. ඒ ඇති මල් වෙඩි දාලා රටේම බේබද්දන්ට බොන්න දීලා නිකන් බොරු වැඩ කරන්න එපා. මිනිස්සු ඒව කරන්නෙත් නෑ වෙලා. ගෙයක් දොරක් හදාගෙන පිළිවෙලට ඉන්න තියෙන සල්ලි වලින් එක දවසක මගුල් කනවා. ණය වෙලා. ඊට පස්සේ තැන් තැන් වල කුලියට ඉන්න ගමන් ණය ගෙවනවා. මට හම්බුණා ගුරුවරයෙක් අවුරුදු 15ක් විවාහ වෙලා. තවම ඉන්නේ කුලියට. තවමත් විවාහ මංගල්‍ය උත්සවය වෙනුවෙන් ගත්ත ණය කොලිය ගෙවනවා. දෙන්නගෙම මාසේ පඩි එකතු කරලා ගත්තාම එක්කෙනෙක්ගේ පඩියෙන් පොලිය ගෙවෙනවා අනිත් එක්කෙනාගේ පඩියෙන් කාලා බීලා ගෙවල් කුලී ගෙවෙනවා බලන්න කොච්චර අපරාධද කියලා ඒ නිසා ණය වීම නම් හරීම නරකයි මේ භාරද්වාජ වංශිකට ඒක වුණා ප්‍රශ්න එනකොට එනකොට හරි ලේසියෙන් ණය ගත්ත හැකි හැබැයි ගෙවන්න බෑ ණයකාරයෝ දැන් කඩු පොළු තියාගෙන ඉන්නවා භාරද්වාජ කියනවා ස්වාමීනි කොහොමද ඉස්සරහ දොරෙන් පැනලා යන්නේ ඔළුවටත් උඩින් ණය ඉතින් ස්වාමීනි ඒ බයටත් එක්ක මම පිටිපස්සේ දොරින් පැනලා ආවේ. නායකාරයෝ අල්ලගෙන ගහයි කියලා. පිටිපස්සෙන් එළියට බැහැලා මම හොරෙන් හොරෙන් එළියට පැනගෙන දිව්වේ ස්වාමීනි රස්සාවක් හොයාගන්න. හැබැයි එනකොට මම දැක්ක වත්තපල්ලේ හරක් ගාලේ හරක් ටික නැහැ කියලා. අනේ ස්වාමීනි, ඒ ආපු ගමන තමයි මේ ඔබ වහන්සේ හම්බුනේ. හරක් ටිකක් නැහැ. හම්බ කරපු දෙයක්වත් නැහැ. දුවලට මහත්තුරුත් නැහැ. මට කවුරුත් ආදරෙත් නැහැ. ඉතුරු කරගත්ත සත පහක් නැහැ. මොකද්ද ස්වාමීනි මේ ජීවිතේ දුකම පිරීලා. ඔය ඔක්කොම කියලා දිග හුස්මක් හෙලලා කියනවා කමක් නැහැ මගේ ප්‍රශ්න ඔහෙ තිබුණාවේ. හැබැයි ස්වාමීනි ඔබ වහන්සේ මායි දෙන්නම එක වයසේ. මම දැන් මහල්ලේ. මූණක් දිහා කෙලින් බලන්න බැරි තරම් අප්‍රසන්න මූණක් තියෙන, වැහැරිච්ච ඇඟක් තියෙන, බොහොම විඩාවර මූණක් තියෙන මහල්ලෙක් මම ඒ වයසෙම ඒ අවුරුද්දෙම උපන්න ඔබ වහන්සේ තවමත් පුංචි දරුවෙක් වගේ ප්‍රසන්නයි. තවමත් හරි ලස්සනට hina වෙලා ඉන්නවා. හරි සැහැල්ලුවෙන් ඉන්නවා නේ ස්වාමීනි. කොහොමද එමෙ ඉන්නේ? මට කියලා දෙන්නකෝ ඒ රහස. බුදුරජාණන් වහන්සේ උට කියනවා අරිජානසෝනි භාරද්වාජ පොඩි දෙයයි කරන්න තියෙන්නේ. මම කියලා දෙන්නම්. මේ බලන්නකෝ. ඔබට බෙරිඳක් හිටියානේ. ඉන්නවානේ. ওই බෙරිඳක් ඉන්න නිසානේ පයින් ගහලා හැරවන්නේ. ඔබ ගිහිල්ලා බලන්න බාරද්වාජ අර මහ විශාල මොරගහ යට ඊයේ රැස් හැතපුණේ. කවුරුත් නැහැනේ මට. පයින් ගහලා හැරවන්න කෙනෙකුත් නැහැ. ආදරය කරන්න කෙනෙකුත් නැහැ. බාරද්වාජ කවුරුවත් නැති නිසා බිරිඳක් නැති නිසා මට මේ බිරිඳ නිසා පෞල් ජීවිතය නිසා ඇතිවිය හැකි ප්‍රශ්න මට නැහැ. ඒ නිසාම ඔබට දුවලා හත් දෙනෙක් හිටියනේ. ඒ හත් දෙනා විවාහ කරලා දීලා දැන් මේ පෞල් ප්‍රශ්න, වැන්ද බුදරුවන්ගේ ප්‍රශ්න. භාරද්වාජ මට එහෙම නැහැ. මට දරුවෝ නැහැ. මම තනියෙන් ජීවත් වෙන්නේ. ඒ නිසා මට දරුවෝ නිසා ප්‍රශ්න නැහැ. ඔබේ හරක් නැති වෙලා ඔබ ওই දුකින් ඉන්නවා. භාරද්වාජ මට හරක් නැහැ. ඔබේ ව්‍යාපාර නිසා ඔබ ඔබට අද ප්‍රශ්න මට ව්‍යාපාර නැහැ. ඒ නිසා මට ඒ જાතිය ප්‍රශ්න ඔබ තල වගා කරලා ගොඩක් ලොකු ප්‍රශ්නයකට මුහුණ දීලා ඉන්නවා කිව්වා නේද? මගේ නෑනේ වගාවල්. මට නෑ භාරද්වාජ ආදායම් මාර්ග. ඒ නිසා මට ওই මුදල් නිසා ප්‍රශ්නක් නෑ. ආදායම් මාර්ග නිසා, රැකියා මාර්ග නිසා ඇති වෙන ප්‍රශ්නක් මට නෑ. ඒ වගේම භාරද්වාජ ඔබ තල ගබඩා කරපු අටුවක් තියන් හිටියා. ඒ නිසා ඔය අටුවට මීයබෝ වෙලා ඔබට ඒ පිළිබඳ ප්‍රශ්න, සංචිතය පිළිබඳ ප්‍රශ්න. මගේ සංචිත නැහැ. ඉතුරු කරපු දේවල් මහ ගොඩක් නැහැ. ඒ නිසා ಭಾರದ್ವಾජ මට ඒ ගැන බය වෙන්න දෙයක් නැහැ. අරක මගේ නැති වෙයිද මේක නැති වෙයිද කියලා බයෙන් ඉන්න දෙයක් නැහැ. ಭಾರද්වාජ. ඒ වගේම ඔබ ණයට ගත්තා. දැන් ඔබට ගෙවා ගන්න බෑ ඔබ ආද හිර වෙලා හැම අතටම හැම අතටම ණය වෙලා භාරද්වාජ දන්නවද තථාගතයන් වහන්සේ ණයට ගන්නෑ නේ ණයට දෙන්නෙත් නෑනේ ණයට දෙන්න ඇත්තෙත් නෑනේ ඒ විතරක් නෙමෙයි ණයට ගණ්ඩ ඕනෙත් නෑ බොහොම සරල සැහැල්ලු දිවි පෙවතක් තියෙන්නේ එනිසා ඔය බැරි වැඩ කරන්න යන්නේ නෑ ණය වෙන්නේ නෑ බලන්නකෝ භාරද්වාජ ඒ නිසා ණය ප්‍රශ්නත් නෑ ඔබට නම් පම්පැදුරක් හරි තිබ්බනේ ඒකනේ ඔය මකුණෝ කන්නේ. භාරද්වාජ ගිහින් බලන්න අර මොරගහයට සැතපුණේ සංගල සිවුර බිම එලලා. පම්පැදුරක්වත් තථාගතයන් වහන්සේට මගේ කියලා දෙයක් නැහැ. ඒ නිසා ඒ පිළිබඳ සන්තකය පිළිබඳ ප්‍රශ්නත් නැහැ. භාරද්වාජ අන්තිම කතාව මට අබමල් රේණුවක දෙයක් නැහැ භාරද්වාජ. මෙහෙමයි කියලා මෙන්න මේ පාත්‍රයේ තුන් සිවුරයි ඇර තථාගතයන් වහන්සේ ළඟ මොකුත් නැහැ. ගොඩ ගහගත්ත, රැස් කරගත්ත, උපයගත්ත, එකතු කරගත්ත, ලං කරගත්ත, බැඳීම් හදාගත්ත කිසිම දෙයක් කිසිම කෙනෙක් නැහැ. අබමල් රේණුවක දෙයක් කෙනෙක් නැති නිසා භාරද්වාජ අබමල් රේණුවක ප්‍රශ්නිකුත් නැහැ. අනේ ස්වාමීනි මටත් ඒ වගේ වෙන්න ඕන. මටත් ඒ වගේ වෙන්න ඕනා. බලන්න බෝසත් පින්වත්නි භාරද්වාජ ලැබපු සැනසීම. ඔහු තේරුම් ගත්ත දෙයියනේ මට ජීවිතේ වැරදිලා. ජීවිතේ ගිනි ගොඩක්. හැබැයි මේක ගිනි ගොඩක් කරගෙන තියෙන්නේ මමමයි, අවුල් කරගෙන තියෙන්නේ මමමයි. දැන් මේ ධර්මදේශනා අහන අය අතර ඇති මහ විශාල පෞල් ප්‍රශ්න හදාගෙන, මහ විශාල ආර්ථික ප්‍රශ්න හදාගෙන, විශාල සමාජ ප්‍රශ්න හදාගෙන විඳවන අය. බලන්න කවුද Tamange ජීවිතේට ගිනි තියාගෙන තියෙන්නේ? අපිම තමයි. ඒ නිසා දවසක ඔබට නඩත්තු කළ හැකි මට්ටමේ ජීවිතයක් පමණක් ගොඩනගන්න බෝසත් පින්වත්නි. නැත්නම් ඔබේ ජීවිතය ගිනි ගන්නවා දවසක. බැඳීමක් කියන්නේ හැම වෙලාවෙම දුකක්. ඒක දැන දැනත් අපි සමාජ සම්මතයට අනුව බැඳීම් හදා ගන්නවා. හා කමක් නැහැ. හැබැයි අසම්මත බැඳීම් පවා සමහර මිනිස්සු හදා ගන්නවා. එතකොට මොන ගිනි ගොඩක්ද? එක බිරිඳක් සමග විවාහ වී පෞල් ජීවිතයක් ගත කිරීම කියන්නේම කොච්චර අමාරු වැඩක්ද? එකිනෙකාට ප්‍රතිවිරුද්ධව වෙනස් දෙන්නෙක් ගලපාගෙන විවාහ ජීවිතයක් ගත කිරීමම අමාරු වැඩක්. එක්කෙනෙක් ඉන්න එක කෙනෙක් එක්ක ඉන්න එක මෙච්චර අමාරුයි කියලා දැන දැන සමහර අය හොරෙන් හොරෙන් අනියම් සබදතා හදා ගන්නවා. බලන්න තමන්ගේ ජීවිතවලට ගිනි තියාගන්නේ තමන්මනේ. ගැහැණියක් සහ පිරිමියෙක් සමාන වෙන්නේ එකම එක කාරණාවකදී විතරයි. ඒ කාරණාව මොකද්ද? ඒ තමයි දෙදෙනාම ජීවීන් වීම එපමණමයි. අනිත් හැම කාරණාවකදීම අසමානයි. ඔබ ඕනනම් තර්කානුකූලව හොයලා බලන්න. එකිනෙකාට අසමාන දෙදෙනෙක් එකතු වෙලා ගලපාගෙන මේ යන ජීවිතේ හරිම අමාරුයි. හැබැයි ඒක හරියට ගලප ගත්තොත් ජීවිතේට යම් ආශිර්වාදයක් එතන තියෙනවා. අමාරු වැඩක් ඒක. ඒක අමාරුයි කියලා දැන දැන බැඳීම් කියලා කියන අමාරුවෙන් පවත්වගෙන යන දෙයක් කියලා දැන දැන ඇයි සමහර අය හොරෙන් හොරෙන් අසම්මත බැඳීම් හදාගන්නේ විවාහක බෙරිඳක් ඉද්දි දරුවෝ ඉද්දි කාර්යාලේ වැඩ කරන තන අනියම් සම්බන්ධතා බස් එකේ තව සම්බන්ධතා කෝච්චියේ තව ඒවා ගමේ තව තැන්වල එහෙම එපා දැන්වත් ওই ගිනි ගොඩෙන් ගැලවෙන්න. කවුරු හරි එහෙම කෙනෙක් ඉන්නවනම් අම්මෙක් හෝ තාත්තෙක් හෝ තරුණෙක් හෝ තරුණියක් හෝ ඔය ඔබ ලං වෙන්න ගින්දරට කොච්චර බයෙන්ද ජීවත් වෙන්නේ මේවා අහුවේයිද මගේ බිරිඳ මේවා දැනගනීද මගේ මහත්තයාට මේවා අහුවේයිද කවුරු හරි මේවා කියයිද ආරංචි වෙයිද මගේ දරුවෝ මං ගැන තියෙන ගෞරවය නැති කරගනීද වැස්ස කිලියට ගියත් ජංගම දුරකථනය අරගෙන යන්න වෙලා තියෙන්නේ. ඇයි මේකේ තියෙනව කවුරු හරි බලයිද? මොන බයෙන්ද මිනිස්සු ජීවත් වෙන්නේ? එහෙම එපා. බැඳීම් කියන්නේ දුකක් නම් ඒ දුක ටිකක් වින්දාම ඇති නේද? ඒ දුකට සීමාවක් තිබ්බහම හොඳයි නේද? බලන්නකෝ වචනේම ගත්තාම දරු දුක දෙමව්පියෝ ගාව තියෙන්නේ මොකද්ද? දරු දුක. දරුවෝ එක තියෙන බැඳීමම දුකක්නේ. පන්ති ගිහිල්ලා එන කම්පිච්චෙනවනේ. දෙමව්පියෝ. දරුවෝ රට ගිහිල්ලා එන කම්පිච්චෙනවනේ. දරුවෝ රස්සාවට ගිහිල්ලා එන කම්පිච්චෙනවනේ. දරුවෝ ගෙදර තියලා තමන් රස්සාවට ගියාම ගෙදර යන්න කම්පිච්චෙනවනේ. දරුවෝ කියන්නේම දුකක් කියන එක දෙමව්පියෝ දන්න හින්දා දෙමව්පියොම කියනවා මේ පපුවේ තියෙන දරු දුක හාමුදුරුවනේ ආ දරු දුකක් නම් දරුවෝ කියන්නේ දුකක් නම් අනිත් බැඳීම් කොච්චර දුකක්ද? ඒ නිසා සම්මත බැඳීම් වල විතරක් ඉන්න. ජීවිතේ ගිනි තියාගන්න එපා ඔබම. කාටවත් ඊට පස්සේ ඒව නිවන්න බෑ. මේ ළඟදී එක අම්මා කෙනෙක් ඇයගේ කතාව කියලා තිබ්බ මාධ්‍යයට. විවාහ වෙලා හිටියේ අනියම් සබඳතාවක් හදාගත්තා. ඒක තමන්ගේ ස්වාමියා දැනගත්තා ස්වාමියා හුවත් ඇයව දාලා ගියා. දරුවොත් එක්ක තනි වුණා. තනිකමත් හින්දා තවත් මිනිස්සෙක් එක්ක සම්බන්ධ වුණා. දැන් ඇයට නීත්‍යානුකූල සැමියා හැර ගියාට තවත් ස්වාමියන් දෙදෙනෙක් ඉන්නවා. රහසිගතව ඒ දෙන්න දැනගත්තා. අපේ මේ බිරිඳට ගොඩක් සබඳතා තියෙනවා. ඔවුන් ඔවුන් රණ්ඩු වුණා. තව මිනිස්සෙක් දාලා ගියා. දන්නේම නෑ. ඔහු නිසා ඇය ගැබ් අරගෙන. දැන් කුසේ දරුවයි අතේ දරුවෝ දෙන්නයි. දැන් ඇවිද ඇවිද ඉන්නවා. යන්න තැනක් නැහැ. බෝඩිමක කියලා නතර වුණා. එතන ඉන්නකොට කුසේ දරුවා ලොකු වෙනවා. ඒ මිනිස්සු අහනවා මොකද ওই බඩ? බඩේ gediyak. මොනවද කියන්නේ නැතුව. අර දරුවෝ දෙන්න තැන් තැන් වල නැවැත්තුවා. කුසේ ඉන්න දරුවෝත් හදාගෙන ඉන්න බැලුවා. කුස ලොකු වෙනවනේ. මිනිසුන්ට කියන්න දෙයක් නැහැනේ. එතනින් ගියා තව බෝඩිමක් හොයාගෙන. නෙවස්කාගාරයකට. තමන්ගේ මුල් දරුවෝ දෙන්න තැන් තැන් වල ගෙවල් වල නෑදෑයෝ ළඟ නතර කරලා පස්සේ අර දෙවනුවට ගිය නේවාසිකාගාරයේදී බෝඩිමේදී ඇයට කුසේ දරුවව ලැබෙනවා. ඇයම කියනවා. මමම ගත්ත ළමයාව එළියට. එක ළමෙක් ගත්තාම තව ළමෙක් ආව. අනේ නියුන් දරුවෝ. බලන්න මේ අනියම් ප්‍රේමයක් හොයාගෙන ගිහිල්ලා තමන්ගේ ජීවිතේ ගිනි තියාගත්ත විදිහ මොකද්ද ඒ පෞකාර ස්ත්‍රිය කළේ දරුවන්ට? රෙදි කෑලි වල ඔතලක් පොලිතින් බෑග් වල දාලා මෙට්ටයට ගැහුවා. දරුවෝ කුණු වෙලා කුණු ගඳ ගහද්දි තමයි පොලිසියෙන් හොයාගත්තේ. මොන තරම් පව් කරගෙනද මුල් දරුවෝ දෙන්න තැන් තැන්වල දුක් විඳිනවා. දැන් මේ දරුවෝ පරිවාස භාරයකට ගෙනහිල්ලා. තව දරුවෝ දෙන්නෙක් මරා දැමුවා. පිරිමි විශාල පිරිසක් සමග සබඳතා පවත්වලා ඔවුන්ගේ හිතේ අප්‍රසාදය ඇති වුණා. ඔවුනුත් පව් කරගත්තා. දැන් මේ කාන්තාව දඬුවම් විඳිනවා. ගිනි පුපුර පොඩි වුණත් මහා ගින්නක් අවුලවනවා මතක තබා ගන්න. ඒ නිසා ඔබ ඔබේ ජීවිතේට ගිනි තියාගන්න එපා. දරන්න පුළුවන් සීමාවෙ ඉන්න. දෙකනේ බාරද්වාජට වෙච්ච දේ. ණය වෙන්න එපා. දරා ගන්න පුළුවන් තරමේ ආර්ථිකයක් හදා ගන්න. රටේ මිනිස්සු හැමදෙනාම කරන දේවල් ඔබට කරන්න බෑ. ඔබ ජංගම දුරකථනයක් පාවිච්චි කරනකොට ඔබට පාවිච්චි කරන්න පුළුවන් මිලක එකක් ගන්න. ගෙවන්න බඩු දෙනවා තරම් ලේසි නෑ පින්වත්නි ගෙවන එක. ඒගොල්ලෝ දෙනවා. ඔබ රැකියා කරන ආයතනයටම ඇවිල්ලා කියනවා මේවා ගන්න මේ නිකන් දෙනවා වාරික වශයෙන් ගෙවන්න ඉතුරු ටික. කීයක්වත් එපා මුලින්. හරි ආසාවෙන් ගේනවා බුද්ධිමත් වෙන්න. ඔබ ගණන් හදලා බලන්න මගේ මාසේ පඩිය කීයද දැන් කොච්චර බඩු අරන් තියනවද කොහොමද මේවා ගෙවන්නේ? අපි ඔහොම වෙනකොට වෙනකොට අපි හිර වෙනකොට ආර්ථික වශයෙන් අසරණ වෙනකොට අපි ණය වෙනවා. අන්තිමට මිනිස්සුන්ට ගෙවා ගන්න බැරි තරම් ණය වෙලා, ගෙවල් දොරවල් වහලා, ගිහිල්ලා කොහේ හරි හැංගිලා. දරුවෝ තැන් තැන් වල දුක් විඳිනවා. මෙහෙන් නඩු දාලා හොයනවා. ණයට දීපු මිනිස්සු අසරණ වෙලා සමාජයට මුණ දෙන්න බැරුව ණයකාරයා හැංගිලා. මෙහෙම වෙන්නේ ඇයි? ජීවිතේ තමන්ම ගිනි තියාගත්තාම සරල වෙන්න. මේ කියන්නේ නොකා නොබී දුක් විඳින්න කියලා නෙමෙයි. ඔබට දරා ගන්න පුළුවන් මට්ටමේ ජීවත් වෙන්න. භාරද්වාජට වෙච්ච වැඩේ වෙයි නැත්තම් ජීවිතේ එන ප්‍රශ්නවලට එකින් එක උත්තර හොයන්න කොහොම එකපාර බදා ගන්න එපා. ආසන්නම ප්‍රශ්නෙට උත්තර හොයන්න. අද ඔබ මේ ධර්ම දේශනාව අහනකොටත් ඔබට ප්‍රශ්න ගොඩක් තියෙනවා වෙන්න පුළුවන්. ප්‍රශ්න මැද්දේ ඔළුව බදාගෙන හිටියට ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. ඔබ බලන්න මට හෙට විසඳ ගන්න තියෙන ප්‍රශ්නේ මොකද්ද? අද හවස තියෙන විසඳ ගන්න තියෙන ප්‍රශ්නේ මොකද්ද? ඒ ප්‍රශ්නෙන් ගැලවෙන්න නම් ඔබ ඒ ප්‍රශ්නේ තනි කරගෙන ඒකට උත්තර හොයන්න. එක ප්‍රශ්නකින් ගැලවෙන්න තව ප්‍රශ්නයක් දාගන්න එපා. එක ණයක් ගෙවන්න තව ණයක් ගන්න එපා. ඔබ ණය වෙලා, හිර වෙලා, ඔය ඔබ ණය හිමියා ළඟට ගිහිල්ලා කියන්නේ මට ගෙවන්න සල්ලි නැහැ. මට ඔයාගේ වත්තේ වැඩක් දෙන්න මං ඒ වැඩේ කරලා හරි ණය ගෙවන්නම්. එහෙම හරි කරලා මේ වැන් ගොඩ එන්න පින්වත්නි. ජීවිතය අවුල් කරගන්න එපා. ඕනෑම මොහොතක ඔබ බුද්ධිමත් වුණොත් ප්‍රශ්න ලෙහාගෙන ලෙහාගෙන ඔබට ගොඩ යන්න පුළුවන්. අපේ රටේ ඉන්න ප්‍රශ්න වලින් පීඩාවටපත් වෙලා අසරණ වෙච්ච මිනිස්සු අන්තිම විසඳුම විදිහට සිය දෙවින සා ගන්න තෝරගන්නවා. ඒ කියන්නේ ප්‍රශ්න වලට විසඳුමක් නෙමෙයි. පුංචි දරුවෝ තරුණ ළමයි ගැහණු ළමයි කෝච්චියට බෙල්ල තියන්න වහබොන්න බෙල්ලේ වැල දාගන්න හරි ලේසියෙන් තීරණය කරනවා. අනේ දෙයියනේ ඔබේ පෙර පිනට ලැබිච්ච ওই මනුස්ස ජීවිතේ ලණුවකින් වහ බෝතලයකින් කෝච්චිය රේල් පිල්ලකින් ඉවර කරන්න එපා. ඔය ජීවිතෙන් කොච්චර දේවල් කරන්න පුළුවන්ද? බෙල්ලේ වැල දාගන්න කියලා හිතාගෙන කැලේට ගියපු රච්චු මාලට පුළුවන් වුණා නම් රහත් වෙන්න. ඇයි ඔබට බැරි? ඒ නිසා හිත හයිය කරගන්න, ප්‍රශ්න එක එක විසඳ ගන්න, දරුවන්ට උගන්වන්න විදියක් නැහැ, සල්ලි නැහැ. හොරකම් කරන්න එපා. ඒ වෙනුවෙන් හොරකම් කරන්න එපා. උපකාරක පන්ති පවත්වන ගුරුවරු ළඟට වැදගත් විදිහට ගිහිල්ලා කියන්න. සර් මම දුප්පත් මිනිස්සේ කාර්තිකේ මෙහෙමයි. හැබැයි මට ළමයිට උගන්වන්න ඕන. ඔයාගේ ළමයි ඔයාගේ ක්ලාස් වල ළමයි 300ක් 400ක් ඉන්නවා. මෙන්න අත් දෙක එකතු කරලා වැන්නම්. මගේ ළමයාට නිකන් උගන්වන්න බැයිද? බය නැතුව එහෙම කියන්න. කිසිම ගුරුවරයෙක් බෑ කියන්නේ නැහැ. ඔහු බාරගනි. හොරකම් කරන්න එපා නෑයි කියලා. වැරදි වැඩ කරන්න එපා. ප්‍රශ්න වලින් මිදෙන්න කියලා හිතාගෙන තවත් පව් කරගන්න එපා. අපිට එහෙම වෙලා තියෙන්නේ දැන්. ඔබේ වැරදි තව කෙනෙකුට පටවලා નિર્දෝෂී මිනිස්සෙක් වැරදිකාරය කරලා ඔබ ගැලවෙන්න එපා. කවදා හරි ඔබ ආයෙත් දුකටපත් වෙනවා. බෝසත් පින්වත්නි, අපි පව් කරපු නිසායි මෙහෙම විඳවනවා ඇත්තේ. ඒවෙන් ගැලවෙන්න කියලා හිතාගෙන තවත් පව් කළොත් එහෙම ණය ගෙවන්න තවත් ගිනි පොලියට ණය ගත්තා වගේ වැඩක් වෙන්නේ. ඒ නිසා ජීවිතේ ප්‍රශ්න එකින් එක එකින් එක එකින් එක ලෙහා ගන්න. ජීවිතේ සරල වෙන්න. ලෝකෙට පේන්න නෙමෙයි ඔබට අවශ්‍ය විදිහට පමණක් ජීවත් වෙන්න. ඔබට ඕනේ වාහන. තවම ඉතින් ණය වෙලා වාහන ගන්න ඕනේ. අහල පහල හැමෝටම වාහන තියෙනවා මටත් ඕනේ කියලා හිතන්න එපා. සරල වෙන්න. පුළුවන් තරම් සරල වෙන්න. ඔබට දරා ගන්න පුළුවන් මට්ටමේ ජීවිතයක් ගොඩනගා ගන්න කියලා මම ඔබට ආරාධනා කරනවා. බුදුරජාණන් වහන්සේ පුදුම ශනසීමකින් හිටියා. අපිට බෑ එහෙම ඉන්න. හැබැයි ටිකක් හරි ඊට ලං වෙන්න. උන්වහන්සේ අබමල් රේණුවක ප්‍රශ්නයක් නැතුව හිටියා. අපිට එහෙම ඉන්න බැරි වෙයි. හැබැයි ප්‍රශ්න අඩු කරගන්න පුළුවන්. තීරණය ඔබ අතේ. ප්‍රශ්න ගොඩාක් වැඩි කරගන්නවද? ඒ මැද්ද විඳවල මැරෙනවද? නැත්නම් සරල ප්‍රශ්න ටිකක් අතර ජීවිතේ කලමනාකරණය කරගන්නවද කියලා ඔබ තීරණය කරන්න. ඔබ ජීවත් වෙන්න ඕන. අරයට මෙයාට ඕන විදිහට නෙමෙයි. ඔබට අවශ්‍ය විදිහට ඔබට දැනෙන විදිහට බුදුහාමුදුරුවන්ගෙන් අහන්න ධර්මයෙන් අහන්න ධර්මයේ පැහැදිලි කරන ස්වාමින් වහන්සේලාගෙන් අහන්න ජීවත් වෙන විදිහ ඊට අනුව ජීවත් වෙන්න හෘදේ සාක්ෂියට එකගව ධර්මානුකූලව එයයි අද දවසේ අනුශාසනාව පින්වත් ඔබට පෙරවන සරණයි ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු සාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං ආකාශත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති අද දවසේ ධර්මදේශනාවේ දායකත්වයේ දරමින් මේ පින්කම සමග එකතු වෙච්ච හැම දිනාකෙම නමින් මියගිය සියලු ඥාතීන්ට මේ පින් ලැබේවා ස්වාමින් වහන්සේලා ඇතුළු මියගිය හැම දිනාමත් සසරේ සුවපත් වේවා සසර දුක නිවාගෙන අමා මහ නිවනින් සැනසෙත්වා කියා අපි ප්‍රාර්ථනා කරමු ධර්මදේශනාවේ දායකත්වයෙන් කටයුතු කළ හැමටත් මෙම ධර්මදේශනාව ඔබ වෙත දායාද කළ ජාතික ගුවන් විදුලියේ කාර්ය මණ්ඩලයටත් රටවාසී ලෝවාසී සැමටත් උතුම් ධර්ම අවබෝධය පිණිස අද දවසේ මෙම ධර්ම දේශනාව උතුම් ප්‍රඥා පාරමිතාවක් වේවා ඔබට සියලු යහපත තෙරුවන් සරණ උදා වේවා